පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝ ච නිච්ඡං කායගතා සතිති සතු සතු සතු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ නවක නිපාතයට අයිති සාරිපුත්ත සීහනාද සූත්‍රය. සරියුත් මහරහතන් වහන්සේගේ චරිත ස්වභාවයන් පිළිබඳව කියවෙන වටිනා කරුණු කාරණා සහිත සූත්‍ර දේශනාවක්. සාරිපුත්ත කියන්නේ සරියුත් මහරහතන් වහන්සේට කියන නම සීහනාද කියලා කියන්නේ සිංහනාදය කියන එකයි. සරියුත් මහරහතන් වහන්සේ විසින් කරන ලද සිංහනාදයක් මුල් කරගත්ත සූත්‍ර දේශනාවක්. දැන් අපි ඉස්සෙල්ලාම බලන්න ඕන මොකද්ද මේ සිංහනාදය කියන්නේ කියලා. සාමාන්‍යයෙන් සිංහනාදය කියන්නේ සිංහයාගේ නාදයට. නේ. එතකොට සිංහයා කියන්නේ සාමාන්‍ය තිරිසන් සතෙක්නේ. එතකොට ඇයි මේ රහතන් වහන්සේලාටත් ඒ තිරිසන් සත්තුන් කරනු ලබන නාදයක නමක් යොදලා තියෙන්නේ. පින්වත්නි සිංහයා කියලා කියන්නේ කැලේ රජුරෝ. කැලේ රජුරෝ. සිංහයා නාද කරන්නේ නිකන් නෙවෙයි. දැන් සාමාන්‍ය කැලේ ඉන්න අනිත් ගොඩාක් සත්තු කෑ ගහන්නේ මොකටද? ගොඩක් වෙලාවට කෑ ගහන්නේ බය වුණාම. බයටනේ කෑ ගන්න කුරුල්ලෝ කෑ ගහන්නේ බල්ලෝ බුරන්නේ නේද? අනිත් අනිත් සත්තු ඔක්කොම කෑ ගහන්නේ බය වුණාම. හැබැයි සිංහයා කෑ ගහන්නේ එහෙම නෙවෙයි. සිංහයා කෑ ගහන්නේ මොකක් නිසාද? සිංහයා කෑ ගහන්නේ Taman බය නැති බව පෙන්වන්න. එතකොට ඒ සිංහාගේ නාදය અભීත නාදයක්. Taman බිය නැති බව හඟවන සුළු නාදයක්. ඉතින් වරදක් නොකල කෙනෙක් Taman වරද නොකල බවත් Tamanගේ චරිත ස්වභාවය මෙන්න මේ වගේ කියලා અભීතව යම් ප්‍රකාශයක් කරනවා නම් එයට සිංහනාද කියන නම යොදලා තියෙනවා අතීතේ පටන්. එය මිනිසුන් කලක් එය සිංහනාදයක් හැටියට හඳුන්වනවා. අටුවාවේ සඳහන් වෙන ඔය සිංහයා නාද කරන හැටි. සිංහයා කැලේ රජ්ජුරුවනේ. ඉතින් ගල් ගුහාවල තමයි ඔය සිංහයෝ කැලේ වැඩියෙන් ඉන්නේ. කැලේ රජ්ජුරුව වුණාට සිංහයා කියලා කියන්නේ කම්මැලිම සතෙක්. මම හිතන්නේ ඒ පුරුද්ද තමයි ලංකාවේ අපිටත් ඇවිල්ලා තියෙන දැන් නේද? අපිත් මහජාතිය වුණාට කම්මැලිම જાතිය බවට පත් වෙලා තියෙන්නේ toy සිංහයාගෙන් ආපු ගති ලක්ෂණත් එක්ක වෙන්නේ ඇති. ඉතින් සිංහ වැඩි හරියක් කරනවා කියන්නේ නිදාගෙන ඉන්න එක. වැඩි හරියක් නිදාගෙන ඉඳලා නැගිටින්නේ බඩගිනි වුණා. එහෙම බඩගිනි වුණාම නැගිටලා මොකද කරනවා කියන්නේ? Taman නිදාගත්ත තැනම ඉඳලා හොඳට ඉස්සරහා කකුල් දෙකයි පිටිපස්සේ කකුල් දෙකයි දික් කරලා ඇදලා ඇඟමැලි කඩනවා. දැන් සාමාන්‍ය මිනිස්සුත් ඔය ඇඳින් නැගිට ගම අත් දෙක උසල එහෙම ඈනුමක් එහෙම අරලා ඇඟමැලි කඩන අන්න ඒ වගේ. ඇඟමැලි කඩලා සිංහයා එතනම වටේට රවුන්ඩ් තුනක් කැරකෙවෙනවා. ඒ මොකද ඒ වටේට රවුන්ඩ් තුනක් කැරකෙවෙන්නේ? ඉව අල්ලන්නේ. මොකද ඉව අල්ලන්නේ? ආ වඩාත්ම ළඟින්ම ගොදුරක් හොයාගන්න පුළුවන් මොන පැත්තේද කියලා බලන්න. එහෙම ඉව අල්ලලා හැබැයි සිංහයා එක්තරා විදිහක හරි සාධාරණයි. මොකද සාධාරණ? ඒ ඉව අල්ලලා ගොදුරු තියෙන පැත්තට හැරිලා දැන් ළඟින්ම අපි හිතමු මුවෙක් හරි හාවෙක් හරි ඉන්නවා කියලා හිතුවම ඒක සරේට හොර රහස කිහිල්ල අල්ලන්නේ නැහැ. එයා මොකද කරන්නේ? අර සත්තු ඉන්න පැත්තට හැරිලා හයියෙන් තුන් සැරයක් කෑ ගහනවලු. ඔන්න මං ඉන්න හදන්නේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් බේරෙන්න කියලා චැලෙන්ජ් එකක් කරන්න. එතකොට මෙන්න මේ කෑ ගැහිල්ල ඇහිලා සඳහන් කරනවා මේ වතුරෙන් උඩට ආපු වතුරේ ඉන්න සත්තු ඉන්න ගෙම්බෝ ඉබ්බෝ වගේ සත්තු මොකද කරනවා කියන්නේ එක සැරේටම වතුරට පැනලා වතුර යට සැඟවි යනවලු. ඔය වෙනවල ගුල් හදාගෙන ඉන්න ලේන්නු මීයෝ කුරුල්ලෝ වගේ සත්තු ඔළුව එළියට දාගෙන බෙනින් එළියට දාගෙන ඉඳෙද්දි සිංහයාගේ නාදයේ ඇහිච්ච ගමම් එක සැරේට ඔළුව ඇතුළට ගන්නවලු. ගස්වල උඩ අතුවල වහල ඉන්න කුරුල්ලෝ මේ සිංහනාදය ඇහිච්ච ගමම්ම අහසට එක සැරේට පැන නැගලා කෑ ගගහ ඈතින් ඈතට පියාඹගෙන යනවලු. ඊළඟට ආපහු තවත් කැලේ ඉන්න මෝහාව වගේ සත්තු කැලේ ඇතුලේ ඈතින් ඈතට යනවලු. ওই කැලේ අයිනේ ඉන්නවලු සමහර මිනිස්සු මේ කැලෙන් අල්ලගෙන ගිහිපු අලි එහෙම ගැට ගහලා මේ අලි අල්ලන් වෙන වැඩේ ඉස්සර ඉඳලා තිබිලා තියෙනවා කියන්නේ. ඉතින් එහෙම ගැට ගහලා කැලේ අයිනේ දන්වැල් වල ගැට ගහලා තියෙද්දී මේ සිංහයාගේ නාදය ඇහිලා අර අලි දන්වැල් කඩාගෙන දුවන්න හදනවලු. සමහර අලින්ට මල මුත්‍ර පවා පහ වෙනවලු. එච්චරට ප්‍රබලයිලු සිංහයාගේ නාදේ. ඉතින් අන්න ඒ සිංහයා නාද කරන විදිහට කවුරු හරි කෙනෙක් හඬක් නගනව නම් ඒ කියන්නේ සිංහයා නාද කරන්නේ බය නැති බව පෙන්වන්න ඒ වාගේ කවුරු හරි නිර්භය ප්‍රකාශයක් කරනවා නම් અભීත ප්‍රකාශයක් කරනවා නම් ඒකට කියනවා සිංහනාද කියලා. ඒතර සිංහනාද කියන එකේ සරල තේරුම තමයි અભීත ප්‍රකාශනය කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් කරන ලද અભීත ප්‍රකාශනයක් නිසා මේ සූත්‍රය සාරිපුත්ත සීහනාද සූත්‍රය කියලා. දවසක් බුදුහාමුදුරු සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට ධම්සභා මණ්ඩපයේ රැස්වෙච්ච හාමුදුරුවෝ ධර්ම දේශනා කර කර හිටියා. එහෙම ධර්ම දේශනා කර කර ඉඳෙද්දී ධර්මදේශනා හමාර වුණාට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ ඒ සංඝ පිරිස මැද්දෙන් නැගිටලා බුදුහාමුදුරුවෝ වෙතට ආවා. අන්න ඒක හරිය හොඳ දෙයක්. දැන් බලන්න ওই ගොඩාක් තැන්වල බණ කියන්න ගියාම අපි දැකලා තියෙනවා සමහර අය හිතු හිතු වෙලාවට නැගිට නැගිට යනවා. එහෙම හොඳ නෑ නේද? පරක්කු වෙලා ඇවිල්ලා ඉස්සරහින්ම වාඩි වෙනවා. ඊට පස්සේ ඉවර වෙන්නත් කලින් නැගිටලා යන්න හදනවා. ඒක ධර්මයේද කරන මහා අගෞරවයක්. කවදාවත් එහෙම කරන්න හොඳ නැහැ. පරක් වෙලාව නම් අනිත් අයට කරදර කරන්නේ නැතුව අයිනකින් කොනකින් වාඩි ඉන්න ඕන කොහේ හරි. කලින් යන්න තියෙනවා නම් එහෙම අයක් කල්ැතුව වෙනම අයිනකින් වාඩි වෙඳලා අනිත් අයගේ අවධානය විඳින්න නැති වෙලෙදි වැඩ කරන්න ඕන. ඇයි ඒ? කවුරු හරි කෙනෙක් එහෙම කළොත් එයා කරන්නේ අර අර පුද්ගලයා අනිත් අයගේ හිත තුල කුසල චේතනාවක් පහළ වෙන්න තියෙන අවස්ථාවක් වෙලකීම. ඒක එක්තරා විදිහක අපාවක්. මොකද බුදුහාඳුරු දේශනා කරනවා චුන්දහාමුදුරන්ට. කුසල චිත්තුප්පාද මත්වම්පිකෝ අහං චුන්ද බහුකාරං වදාමි. චුන්ද කුසල සිටිවිලි මාත්‍රයක් හරි හිත තුල උපදව ගන්නවා කියන එක මං ලොකු දෙයක් හැටියට අගය කරනවා කියලා. ඇයි ඒ? අපේ හිතේ නිතරම ඇහැ කන නාසාදී ඉන්ද්‍රයන්ගෙන් එන අරමුණු නිසා කුසල් සිතුවිලි වෙනුවට වැඩියෙන් ඇවිසෙන මොනවද? අකුසල් සිතුවිලි. ඉතින් බනහගෙන ඉන්න වෙලාවට හරි කුසල් සිතුවිලි එන්නේ. එතකොට ඒ එන එක සිතුවිල්ලක් හරි යම්කිසි කෙනෙකුගේ ක්‍රියාකාරකමක් නිසා වැළැක්වුවොත් ඒක අර පුද්ගලයාට කරන මහා අනර්ථයක් වෙනවා. අයහපතක් වෙනවා. ඉතින් ඒ නිසා ධර්ම ගෞරවය රැකගෙන කටයුතු කිරීම අපේ බෞද්ධයන්ගේ වගකීම. ඒ නිසා ඔයත් කොහේ ගියත් නද ඉඳලුණත් ධර්ම දේශනා කරනකොට ඒ සුදුසු විදිහට වාඩි වෙන්න පුරුදු වෙන. අපි ඔය ගොඩාක් ගෙවල් වල දැකලා තියෙනවනේ. නේද? බන පටන් ගත්තට පස්සේ තමයි එන්නේ. නේද? දැන් සමහර වෙලාවට බනට ආරාධනා කරනකොට මහන්නේ ඉවර බන ඉවර වෙන්නේ කීයටද කියලා. මොකද ඉවර වෙන්න කිට්ටු කරලා තමයි එන්නේ. යුතුයකමක් විදිහට ඇවිල්ලා වාඩි වෙලා සීනි කිලෝ එකක් පිටි පැකට් එකක් අරගෙන ඇවිල්ලා දීලා ඔන්න මමත් ආවා අපේ ගෙදරත් බණක් තියෙනකොට එන්න කියලා. එහෙම ඒකකට එන්නේ. එහෙම නැතුව බණ අහන්නේ නෙවෙයි. බණ අහන්නේ ණය කල්ැතුව ඇවිල්ලා හොඳට වාඩි වෙලා සංසුන්ව ඒ වැඩේ කරා. ඉතින් සරියුත් හාමුදුරුවෝ මේ බණ ඉවර වුණාට පස්සේ තමයි නැගිට්ටේ. නැගිටලා ගිහිල්ලා බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි මට විවේකයක් අවශ්‍යයි. මම ගොඩාක් මේ සවැත් නුවර ඇසුරෙහි වැඩ කළා. ඒ නිසා මට පුංචි විවේකයක් අවශ්‍යයි. ඒ නිසා මම ටික දවසකට මේ නගරයෙන් ඉවත් වෙලා යන්නම් විවේක ගන්න කියලා. අන්න ඒක බලන්න ඉස්සර කාලේ ඉඳලා තිබුණ දෙයක්. නේද මේ අපේ හාමුදුරුවන්ටත් හරියට තියෙන්න ඕනේ. මේ ජීවිතේ පොඩි බ්‍රේක් එකක් තියෙන්න ඕන. නේද උදේ නැගිට වෙලාවේ ඉඳලා රැයට සැතපෙනකම්ම අනුන් වෙනුවෙන්මනේ වැඩ කරන්නේ. නේද? කොච්චර කැපකිරීමද කරන්නේ. ඒ නිසා පන්සලෙන් ටික මාසෙකට හරි සතියකට හරි දෙකකට හරි ටිකක් ඈතට ගිහිල්ලා නිදහසේ සැනසෙල්ල ඉඳලා එන්න ඕන. Tamange අධ්‍යාත්මයේ ගැන බලා ගන්න ඕන. නැත්නම් නිකන් අනුන්ගේ හරක් බැලුවා වගේ වෙන්නේ. ඒ නිසා ඒ විවේකය ඊටාම අවශ්‍යයි. කාය විවේකය සහ චිත්ත විවේකය කියන මේ දෙකම ඊටාම අවශ්‍යයි. ඉතින් බුදුහාමුදුරුවෝ තීරණය කළ සරියුත් හාමුදුරන්ට යන්න දෙන්න ඕන කියලා. බුදුහාමුදුරුවෝ අවසර දුන්නා. ඊට පස්සේ සරියුත් හාමුදුරන්ගේ ගෝලයෝ හිටියේ එතන වාඩිලා ධර්මශාලාවේ 500ක් විතර. උන්වහන්සේලා ටිකක් නැගිටලා ආවා. එහෙම නැගිටලා ඇවිල්ලා උන්වහන්සේලාත් අවසර අරගෙන මේ ගුරුන් වහන්සේත් එක්ක පිටත් වෙලා ගියා. දැන් ධර්මශාලාව එක සැරේට හිස් වෙන්නකත් 500ක් විතර නැගිටලා ගියා. ඉතින් අර හිස් වුණාට පස්සේ ওই ඉතිරි වෙච්ච භික්ෂූන් වහන්සේලා අතරේ හිටියා එක්තරා දුෂ්ට ඉරිසියාකාර හාමුදුරු කෙනෙක්. හාමුදුරුවෝ අතරෙත් එහෙමයි ඉන්නවා ඉතින්. නේ ඒක ස්වභාවය ප්‍රත්‍යඥයි. එතකොට මේ හාමුදුරුවෝ මොකද කළේ? එක සැරේටම නැගිටලා බුදුහාමුදුරුවෝ ළඟට දුවගෙන දුවගෙන ගිහිල්ලා කියනවා. හයියෙන් මොකද්ද? බුදුහාමුදුරනේ දැන් අර මෙතනින් ගියේ සැරියුත් හාමුදුරුවෝ ඔබ වහන්සේගේ ධර්මසේනාධිපති කිසිම සංවරයක් නැතුව කලබලෙන් වගේ නැගිටලා මගේ ඇඟේ හැප්පිලා අඩු තරමේ සොරි කියන්නේවත් නැතුව කියන්නේ කියලා සෝරි කියන වචනේ හඳුර කිව්වේ නේ මම මේ කියන්නේ සමාව ගන්නවත් නැතුව ගියානේ කියලා කිව්වා මේක අමෝලික බොරුවක් අභූත චෝදනාවක් අභූත කියන වචනේ තේරුම මොකක්ද භූත කියන්නේ වෙච්ච කියන එක අභූත කියන්නේ නොවෙච්ච කියන එක නොවුන කාරණයක් වුණා කියලා කරන චෝදනාව ඉතින් ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද මෙතන ශරීරත හාමුදුරුවෝ නැගිටිනකොට උන්වහන්සේගේ සිවුරේ කොනක් අර හාමුදුරන්ගේ ඇඟේ ඇතිල්ලිලා තියෙනවා උලකට. අන්න ඒක තමයි මේ කිව්වේ ඇඟේ හැප්පිලා සමාව ගන්නෙත් නැතුව කියනවා. ඒක දෙක ගල කර කියනවා කියන්නේ. නේද? ගම්වල එහෙම ඇති වුණ තරම් ගන්න ඉතින් අන්න ඒ විදිහට කියද්දී දැන් බුදුහාමුදුරුවෝ දන්න ඔච්ච දේ මොකද්ද කියලා. ආ බුදුහාමුදුරුවෝ මොකද කළේ? මේ නඩුව විභාග කරන්න තීරණය කළා. ඇයි ඒ? දැන් බැරි වෙලාවත් බුදුහාමුදුරුවෝ කිව්වොත් යන උන්නාන්සේ යන්න මම දැක්කනේ වෙච්චදී බොරු කරන්න එපා කියලා බැනලා එවනම් එයා ආපහු බුදුහාමුදුරන්ටත් බනිනවා. ලොකු අය වැරදි කරාම අහක බලාගෙන ඉන්න පොඩි අපි කරාම තමයි හැමෝටම රිදෙන්නේ පාත්තනිනේ වතුර ගලන්නේ කියලා ඊට පස්සේ බනින්න ගන්නේ නේද එහෙම බැන්නොත් ඒක ආර්යෝපවාදයක් වෙනවා ආර්යෝපවාදය කියලා කියන්නේ බුද්ධාදී ආර්ය උතුමන්ට නිග්‍රහ කරන එක ඒක තවත් මහා පාප කර්මයක්. ආනන්තරීය පාප කර්ම වලින් පස්සේ තියෙන ප්‍රබලම බරපතලම අකුසල කර්මය තමයි ආර්යෝපවාදය කියන්නේ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට නිග්‍රහ කරන එක, බණින එක. ඒ නිසා ඔන්න හොඳට පරිස්සම් වෙන්න ඕන. නේද? ඔය හාමුදුරුවන්ට එහෙම බණින්න යන්න බැරිලා රහත් වෙලා හිටියොත් කවුද දන්නේ නේද? මන් රහත් වෙලා කියලා ගියේ නෑනේ බෝඩ් එල්ලගෙන. කියන්න බෑ. බාහිර ස්වરૂපයෙන් එක සැරේට කෙනෙක් මනින්න බෑ. ඒ නිසා අනවශ්‍ය විදිහට චෝදනා කරන්න යන්න හොඳට. ඉතින් පින්වත්නි කෙසේ වෙතත් බුදුහාමුදුරු ළඟ ඉන්න හාමුදුරු කෙනෙකුට කිව්ව ඉක්මනට ගිහිල්ලා අර යන සරියුත් හාමුදුරන්ට ආපහු වඩින්න කියලා. ඉතින් හාමුදුරු ගිහිල්ලා පණිවිඩය දුන්නා. ඔය අතරේ හිටියා ඔතන වාඩි වෙලා සරියුත් හාමුදුරන්ට බොහෝම හිත ඇති හාමුදුරු දෙන්නේ. කවුද? ඒ තමයි මුගලන් හාමුදුරුවෝයි ආනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේලා දෙනම ධර්මශාලාවෙන් නැගිටලා ඉක්මනට ගියා. ජේතවනාරාමේ තනින් තන තියෙන කුටිවල ඉන්න හාමුදුරුවරුන්ට. දොරවල්ලට තට්ටු කර කර කියනවා ඉක්මනට යන්න ධර්මශාලාවට. මේ කුටි ඉඳලා හරියන්නේ නැහැ. අද සාරිපුත්ත මහරහතන් වහන්සේ සිංහනාද පවත්නවා. ඒක අහන්න නම් ඔක්කොම යන්න කියලා අර හාමුදුරු දහස් ගණනින් මේ ධර්මශාලාවට එකතු කරා. ඒ අතරේ සරියුත් හාමුදුරුවොත් ආපහු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා පැත්තකින් වාඩි වුණා. එහෙම පැත්තකින් වාඩි වුණාම සරියුත් හාමුදුරන්ගෙන් බුදුහාඳුර අහනවා. හැබැයිද සාරිපුත මේ උන්නාසේ කියන්නේ ඔබ මෙතනින් අවසීහෙන් වගේ නැගිටලා ගියාලු. ඊට පස්සේ මෙයාගේ ඇඟෙත් හැපුණලු. අඩු ගානේ සමාවත් ගත්තේ නැහැ කියන්නේ ඇත්තද මේ කතාව? ඒ වෙලාවේදී මේ සරියුත් හාමුදුරුව පින්වත්නි බුදුහාඳුරු දෙසට හැරිලා වැඳගෙන කියනවා ස්වාමීනි ඔය කතාව හරි වෙන්න තිබුණා ඔය කතාව යම් බඳු භික්ෂුවකට කිව්වනම් මොන වගේ කෙනෙකුටද යම් භික්ෂුවක් කායගත සතිය වඩන්නේ නැත්තම් කායගත සතිය පුරුදු කරන්නේ නැති භික්ෂුවක් සම්බන්ධයෙන් ඔවැනි චෝදනාවක් කළොත් ඒක හරි වෙන්න තිබුණා හැබැයි ඕක මට සුදුසු චෝදනාවක් නෙවෙයි මොකද එහෙම මට ඕක ගැළපෙන්නේ නැත්තේ මම ඊටාම ඉහලින්ම කායගත සතිය පුරුදු කරන කෙනෙක්. කායගත සතිය පුරුදු කරන මගෙන් ඔය වගේ වැරද්දක් කිසි දිනක වෙන්නේ නැහැ බුදුහාමුදුරනේ. ඕක අභූත චෝදනාවක් මට ඉල්ල කරපු කියලා බුදුහාමුදුරන් කිව්වා. පින්වත්නි දැන් මෙතන අපි ඉගෙන ගන්න ඕන වචනයක් තියෙනවා. ඒ තමයි කායගත සති කියන්නේ. වචන තුනක් තියෙනවා. කාය කියන්නේ කයට ගතා කියන්නේ අනුව ගිය කියන එකට. ගත සති කියලා කියන්නේ සිහියට. එතකොට කාය ගතා සති කියන්නේ කය අනුව ගිය සිහිය. තවත් විදිහකින් කියනවා නම් මොකද්ද මේ කය අනුව ගිය සිහිය කියන්නේ? අපි අපේ කායික ක්‍රියාකාරකම්. එහෙම නැත්නම් කායික ස්වභාවයන් මුල් කරගෙන සිහිය පිහිටුවා ගන්නවා. අන්න ඒ කායික ක්‍රියාකාරකම් සහ කායික ස්වභාවයන් මුල් කරගෙන සිහිය පිහිටුවා ගන්න භාවනාවල් තියෙනවා. ඒ භාවනාවල් වලට තමයි කායගත සති භාවනා කියලා කියන්නේ. ඒ අනුව දැන් අපි බලමු කායගත සතිය නියෝජනය කරන භාවනා මොනවද කියලා. දැන් මට කියන්න බලන්න හිතලා අපේ කය මුල් කරගෙන කායික ක්‍රියාකාරකම් මුල් කරගෙන කරන ප්‍රධානම භාවනාවක් තියෙනවා. මොකද්ද? දැන් අපි කය මුල් කරගෙන කරන ප්‍රධානම ක්‍රියාකාරකමක් තියෙනවා. මොකද කරන්නේ? හුස්ම ගන්නව හෙලනවා නේද? ඒක කය මුල් කරගෙනනේ කරන්නේ. එතකොට අන්න ඒ හුස්ම ගන්න හෙලන එක පිළිබඳව සිහිය පිහිටුවන භාවනාවට කියන්නේ මොකක් කියලාද? ආනාපාන සති භාවනාව. එතකොට ආනාපාන සතිය කියන්නේ කායගත සතිය නියෝජනය කරන එක භාවනාවක්. කායගත සති නියෝජනක භාවනා කීපයක් තියෙනවා. උණු මතක තියාගන්න මම පස්සේ ආනවා. එතකොට උත්තර දෙන්න ඕන. දෙවැනි භාවනාව ඒ තමයි මේ ශරීරේ ශාරීරික ක්‍රියාකාරකම් තියෙනවා. මොනවද ශාරීරික ක්‍රියාකාරකම්? අත්පා දිගාරිනවා, හකුලවනවා, නේ? ඊට පස්සේ යනවා එනවා වාඩි වෙනවා කනවා බොනවා බලනවා මේ මේ අන්න ඒ දේවල් කරනකොට සිහිය පිහිටුවා ගන්න අවශ්‍යයි. එතකොට ඒ වාට කියනවා ඉරියව් සම්බන්ධයෙන් කරන භාවනාව. ඒ ඔක්කොම ඉරියව්නේ. ඒ ඉරියව් මුල් කරගෙන කරන භාවනාවට කියන්නේ මොකක් කියලාද? ඉරියාපත භාවනාව කියලා කියනවා. අන්න දෙවෙනි භාවනාව. ඊළඟට කයේ ස්වභාවය මුල් කරගෙන කරන භාවනා කීපයක් තියෙනවා. මේ කයෙහිවත් රූපය හැදිලා තියෙන්නේ පින්වත්නි මූල පදාර්ථ හතරක සංයුතිය. මූල පදාර්ථ හතර තමයි සතර මහා ධාතු. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා. ඒතර මෙන්න මේ සතර මහා ධාතු මේ රූපය තුල රූපය තුල තියෙන අනිකුත් කුණප කොට්ඨාශ තුල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා විමසල බල්ල සිහිය උපදව ගන්න භාවනාව. ඒකට කියන්නේ මොකක් කියලාද? ඒකට කියන්නේ ධාතු මනසිකාර භාවනා. ඔන්න දැන් කීයක් කිව්වද? තුනක් කිව්වා. ඊට පස්සේ හතරවෙනි භාවනාව. හතරවෙනි භාවනාව තමයි මේ ශරීරයේ තියෙනවා මේ කයේ තියෙනවා කුණප කොට්ඨාශ කීයක් තියෙනවද 32ක් තියෙනවා දෙතිස් කුණප මෙන්න මේ කුණප කොට්ඨාශ කෙස් ලොම් නිය දත් ආදී වශයෙන් ගැනන මේ කුණප කොට්ටාස ගැන ගැන හිතලා පිළිකුල ඇති කරගන්නෝ ශරීරය කෙරෙහි. ඒ පිළිබඳව සිහිය පිහිටවන භාවනාවට කියන්නේ මොකක් කියලාද? පටික්කුල මනසිකාර භාවනාව කියලා. පටික්කුල මනසිකාර භාවනාව. ඊට පස්සේ තවත් භාවනාවක් තියෙනවා. දැන් ඔහොම ඉඳලා මේ ශරීරයෙන් විඥානය කවදාවසර ඉවත් වුණාට පස්සේ මේ ශරීරය මృత දේහයක් බවට පත් වෙනවා. මృతදේහයක් බවට පත් වුනහම මේ ශරීරයේද මොකද වෙන්නේ? ශරීරයේ විවිධ අසුභ ලක්ෂණවලට වැටෙනවා. මේ ශරීරය මොකද වෙන්නේ? උද්ධමාතක විනීලක විපුබ්බක විචිද්දක ආදී වශයෙන් ඉදිමෙනවා නිල් වෙනවා හිල් වෙනවා හැරව ගලනවා පණුව ගහනවා ඔය ආදී වශයෙන් මේ ශරීරය විකෘති වෙනවා අන්න ඒකට කියන මොකක් කියලාද අසුභ භාවනාව කියලා ඒතර පටික්කුල මනසිකාරය අසුබය පටලව ගන්න හොඳ නැහැ. පටික්කුල මනසිකාරය කියන්නේ මේ ශාරීරියේ තියෙන දෙතිස් කුණප ගැන පිළිකුල දකින හැටි. අසුබ භාවනාවෙන් කරන්නේ මරුණට පස්සේ ශරීරය විකෘති වෙලා යන හැටි කල්පනා. දැන් ඔන්න ක්‍රම පහක් කිව්වා. මෙන්න මේ කියන ක්‍රම පහම කය හා සම්බන්ධ භාවනා. එතකොට ඒ ඒ නිසා ඒ පහටම කියන පොදු නම තමයි මොකද්ද? කායගත සති භාවනා. එතකොට සරියුත් හාමුදුරුව මෙතෙන්දී වැඩියෙන්ම අවධාරණය කරන්නේ කුමක්ද? උන්වහන්සේ මේ කායගත සති භාවනාවන් අතුරින් ඉරියාපත භාවනාව සහ මේ පටික්කුල මනසිකාර භාවනාව හොඳට පුරුදු කරන කෙනෙක්. එතකොට ඉරියාපත භාවනාවේදී මොකද්ද කරන්නේ හොඳට මේ ඉරියව් සිහියෙන් නුවණින් පවත්ත ගන්න. යන එනකොට කන බොනකොට ඇවිදිනකොට හොඳට ඒව දැනගෙන කරන්න. එතකොට දැන් ශරීරත් හාමුදුරුවෝ හොඳට ඉරියාපත භාවනාව කරන නිසා වාඩි වෙලා ඉඳලා නැගිටිනවනම් ඒක නොදැනුවත්ව කරයිද? නෑ දැනුවත්වමයි නැගිටින්නේ. දැනුවත්වමයි ඇවිදින්නේ. ඒ නිසා එහෙම කෙනෙක්ගෙන් වෙන අයගේ ඇඟේ හැපීමක් වෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. එතකොට දැන් මේ ඉරියාපත භාවනාවේ ප්‍රධානම භාවනාවක් හැටියට ගැනෙන එකක් තියෙනවා මොකක්ද ඒ? ඒ තමයි සක්මන් භාවනාව කියලා. ගොඩක් අහලා තියෙනවනේ සංකමණය. එතකොට ගොඩාක් මේ සක්මන් භාවනාව ගොඩක් අය වරද්දගෙන තියෙනවා තමයි. මොකද්ද ගොඩක් අය හිතන සක්මන් කරනවා කියන්නේ? අඩිය උස්සනවා ඉස්සරහට යවනවා තියෙනවා ඔසවනවා යවනවා තියෙනවා කිකේ ඕක ගැන හිත හිත යනවා ඒකම නෙවෙයි භාවනාව කියන්නේ දැන් ඔන්න බල්ලෙක් වාඩි වෙලා ඉන්නවා වාඩි වෙලා ඉන්න බල්ලට එක සැරේට සද්දයක් ඇහිලා බය වෙච්ච ගමන් බල්ලා නැගිටිනවා වාඩි වෙලා ඉන්න බල්ලා නැගිටිනකොට එයා දන්නේ නැද මන් දැන් නැගිටිනවා කියලා දන්නේ නැද්ද දන්නවා ඊට පස්සේ බල්ලා හිටගෙන ඉඳලා ඉවර වෙලා ඉස්සරහට යනවා ඉස්සරහට යනකොට බල්ලා දන්නේ නැද්ද මං ඉස්සරහට යනවා කියලා? දන්නවා. ඒතර ඒක දැනගෙන කරයි කියලා බල්ලා භාවනා කරනවා. බල්ලොත් කරන භාවනාව එනවා. නේද? ඒතර ඒම නෙවෙයි භාවනාව කියන්නේ. භාවනාවකදී මොකද්ද වෙන්න ඕන? කාරණා තුනක් වැඩින්න ඕන. මොකද කාරණා තුන? සතිය වැඩෙන්න ඕන, සම්පජාඤ්ඤය වැඩෙන්න ඕන, ආකාපි ගුණය වැඩෙන්න ඕන. සති කියන්නේ සිහිය කියන එක. දැන් වාඩි වෙලා ඉන්න එක්කෙනා නැගිටිනව නම් නැගිට එක්කෙනා ඇවිදිනව නම් ඒව දැන ගැනීම තමයි සිහිය කියලා කියන්නේ. ඒ දැනගත්තාටම මදි ඒ දැනගත්ත කියලා කුසලයේ වැඩෙන්නේ නැහැ. සම්පජානේ ජඤ්ඤය කියන එක තමයි කුසලයේ වැඩෙන්නේ. දැන් මෙහෙම නැගිටිනකොට, අවදිනකොට ඒ එක්ක සිතේ ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා දැනගන්න ඕන. රාග සිතක් ආවද, ද්වේෂ සිතක් ආවද, මෝහ සිතක් ආවද ආදී වශයෙන් සිත ගැන දැනගන්න එක තමයි සම්පජඤ්ඤය කියන්නේ. කය ගැන කායික ක්‍රියාව ගැන දැන ගැනීම සතිය. ඒ කායික ක්‍රියාව කරන වෙලාවේදී සිතේ ක්‍රියාකාරීත්වය දැන ගැනීම තමයි සම්පජඤ්ඤය කියන්නේ. එතකොට ක්ලේශයක් ආපු බව දැනගත්තාම ඊට පස්සේ මොකද කරන්න ඕන? ආතාපි. ආතාපි කියන්නේ කෙලස් තවන වීරෙන් උත්සාහයෙන් අන අර ඇති වෙච්ච ක්ලේශය යට කරගෙන තුනී කරගෙන ඇවිදින්න පුරුදු වෙනවා. එතකොටයි ඒක භාවනාවක් වෙන්නේ. එහෙමත් නැත්නම් ඒක විදර්ශනාවට හරවන්න පුළුවන්. දැන් අපි කකුල උස්සලා ආපහු තියනකොටම පොළවේ ඒ දැනෙන ස්පර්ශය ඇඟිලි තියලා ඊට පස්සේ ඇඟිලි තුඩු වලින් එහෙම කකුල පල්ලෙහාට ගන්නකොට ඇතිවෙන ස්පර්ශය වෙනස් වීගෙන ගිහිල්ලා සම්පූර්ණයෙන්ම යටිපතුල පොළවේ පිහිටනකොට ඇතිවෙන ස්පර්ශය දැනගන්න. එතකොට අපිට තේරෙනවා මුලින් ඇතිවෙච්ච ස්පර්ශය ටිකෙන් ටික ටිකෙන් ටික වෙනස් වෙලා යන හැටි. ඒ ස්පර්ශය තුලින් අපි අනිත්‍ය සංඥාව තේරුම් ගන්නවා. වෙනස් වීම අඳුන ගන්නවා. අන්න ඒවා දැනගත්තාම තමයි අවබෝධයෙන් අපි මේ පංචස්කන්ධය තුල කලකිරේ. ඒකයි භාවනාව. එහෙම නැතුව නිකම්ම ඇවිදිනවා යනවා එනවා කිය කි හිත හිතියටම භාවනාවක් වෙන්නේ නැහැ. ඉතින් පින්වත්නි සරියුත් හාමුදුරුවෝ ඊටාම හොඳට ඔය වගේ කායගත සති භාවනා කරපු කෙනෙක්. උන්වහන්සේ කියන ස්වාමීනි බුදු පියාණන් වහන්සේ මගේ අතින් නම් කවදාවත් ඔහොම වැඩක් වෙන්නේ. මේක අභූත චෝදනාවක්. කමක් නැහැ ඉතින් අභූතයෙන් මට දැන් චෝදනා කරපු වෙලාවේ බැනපු වෙලාවේ උනත් මම මේ හාමුදුරුවරුත් එක කේන්ති ගන්නෙ නැහැ. ගැටෙන්නේ නැහැ. කියලා කියලා උන්වහන්සේ කියන ස්වාමීනි මම මේ සංඝයා වහන්සේලා මැද්දේ ඉන්නේ හරියට මහ පොළොව වගේ කියලා. උදාහරණ කීපයක් තියෙනවා ඔන්න මතක තියාගන්න. පළවෙනි උදාහරණය තමයි පඨවි සමේන චේතසා විහෙරිසා. මම මහා පොළොව වගේ ජීවත් වෙන කියලා. ඇයි දැන් බලන්න මහා පොළොවට මිනිස්සු මොකද කරන්නේ? සුචිම් පිනික්හිපති අසුචිම් පිනික්හිපති. පිරිසිදු දේවලුත් දානවා අපිරිසිදු දේවලුත් දානවා. මහා පොළොවට සමහරු තලනවා නේද? හාරනවා, කොටනවා මොනතරම් දේවල් කරනවා. ඔය අතරේ සමහරු මහ පොළොව සිප වැළඳ ගන්නවා, වඳිනවා, ඉඹිනවා. නේද? සමහර ක්‍රිකටර්ස්ලා එහෙම ලකුණු 100ක් එහෙම ගහවම් පිටත් උස්සගෙන පොළොව ඉඹිනවා. මහින්ද මාතේ යුද්ධ දින ලංකාවට ආපු වෙලාවේ මා පොළොවට වැන්දා. නේද? මොකද කරේ? ආ ජනාධිපතිතුමත් වැන්දේක පොඩ හොල්ලලා පෙන්නන්න ඕන කියලා හෙල්ලුවද? නැහැ නේ වගේ තියෙන්නේ. නේද? මහ පොළොව අන්න ඒ වගේ නිന്ദා ප්‍රශංසා හමු වෙහි සැලුනේ නැහැ. ආ ඒ වාගේ උන්වහන්සේ කියනවා මටත් හොඳට හුරුයි බුදුහාමුදුරනේ. සමහරු මට හොඳත් කියන සමහරු නරකත් කියන මට ගාණක් නැහැ. හොඳෙහි ඕනකට වැඩිය ඇලුනාම තමයි නරක දෙයක් ආවහම දරාගන්න බැරි වෙන්නේ. ඒ නිසා මම හොඳෙහි අනවශ්‍ය විදිහට උද්දාමයටපත් වෙන්නෙත් නැහැ. නරකේ අනවශ්‍ය විදිහට ගැටෙන්නේ නැහැ. මං කිසිසේත්ම මේ බැනුම් හමුවේ කලබල වෙන්න මම ලෝකයේ මිනිස්සුන්ගේ ස්වභාවය දැනගෙන වාසය කරන්නේ ඒ නිසා බුදු පියාණන් වහන්සේ මං වෙනද වගේම මෛත්‍රී සහගත සිතින් මේ හාමුදුරුවන්ට කටයුතු කරනවා. දැන් බලන්න කොච්චර දියුණු මනසක්ද දැන් අපි නම් මොකද කරන්නේ? අපි කියන්නේ කොහොම වුණත් කරපු වැරද්දකට බැන්න නම් මට ඉවස ගන්න පුළුවන්. මට මේ මේ දුක හීනකින්වත් හිතපු නැති දේවල් වලට මාව පටලවා ගත්ත එක කියලා අපි ගැටෙන්න යනවා නේ. දැන් හරියට බැලුවොත් ඇත්තටම අපි නොකරපු වැරදකට කවුරු හරි අපිට බනිනව නම් මේ බැනුම අපිට අදාළ නැහැ. නේද? අපිට අයිති නැහැ. එයා බැනලා තියෙන්නේ අපි කරා කියලානේ. අපි කරලා නැත්නම් මේ බැනුම අපිට අයිති නැහැ. ඇයි අපි ඒක අයිති කරගෙන මගේ කරගෙන නැවත නැවත අපේ හිත දූෂ්‍ය කරගන්නේ? කිලිටි කරගන්නේ? හොඳට කල්පනා කරන්න. අපි අපේ හිත පිරිසිදු කරගන්න තියෙන අවස්ථා කොච්චර මගහරව ගන්නවද? අපේ අපේ විහිංම අපේ හිත කිලිටි කරගෙන අපි දුකටපත් වෙනවද කියලා හොඳට කල්පනා කරනවා. ඒ උන්වහන්සේ කියනවා මම මහ පොළොව වගේ ඉවසනවා කියලා. ඊට පස්සේ ආපහු කියනවා ස්වාමීනි මම මේ මහා සංඝයා වහන්සේලා මැද ජීවත් වෙන්නේ හරියට ජලය වගේ කියලා. වතුරත් එහෙමනේ. වතුර මොනවද කරන්නේ? වතුර දැන් බලන වතුරට මිනිස්සු හොඳ දේවලුත් දානවා නරක දේවලුත් දානවා. නේද? කොච්චර දේවල්ද? වසක් දානවා, සුවඳ කුඩුත් දානවා. වතුරෙන් හොඳ දේවලුත් හොදනවා නරක දේවලුත් හොදනවා නේද? වතුරෙන් මූණත් හොදනවා අනිත් ඒවා කියන්න ඕනේ නැහැ නේද? ඒවත් හොදනවා. එතකොට ඒ වගේ වතුර කියනවාද මට බෑ ඔය එක එක්කෙනාගේ කතගුණ හොදන්න දෙනවා නම් හොඳ දෙයක් දෙන්න හොදලා දෙන්නම් කියලා. එහෙම කියන්නේ උද්ඝෝෂණ කරන්න යන්නේ නැහැ. දෙන දෙයක් හොදලා දැම්මා ඒ වතුර හැටි. අන්න ඒ වාගේ හොඳ නරක සහිත ලෝකයක ජීවත් වෙනකොට අපි මේ ලෝකේ යථාර්ථයේ තේරුම් අරගෙන ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න අපි කොච්චර හොඳ වුණත් ලෝකේ ඉන්න හැමෝම හොඳ කරන්න අපිට බෑ. බුදුහාමුදුරු බුද්ධත්වයටපත් වෙලා ලෝකේ ජීවත් වෙච්ච සියලු සත්ත්වය හොඳ කරන්නේ නෑනේ. උන්වහන්සේ දේශනා කරනොත් මම දේශනා කරපු ධර්මයාල ප්‍රයෝජන ගත්ත පිරිස නියපොත්ත උඩ තියෙන පස් වගේ අල්පයි. ප්‍රයෝජන ගත්තේ නැති අය මහ පොළොවේ පස් වගේ කියලා. ඉතින් ඒ වගේ අපිට මුළු ලෝකෙම හදන්න බෑනේ. ඒ නිසා ලෝකයේ යම් යම් ක්‍රියාකාරකම් නිසා අපට කරන්න තියෙන දේ තමයි අපේ හිත කලබල කරගන්න නැතුව, ගැටුම් වලට යන්න නැතුව හිත රැක ගන්න එක. සරියුත් හාමුදුරු කියනවා මම එහෙමයි ඉන්නේ. ඊට පස්සේ ආපහු කියන ස්වාමීනි බුදු පියාණන් වහන්සේ මම මේ සංඝයා වහන්සේල මැද්දේ ඉන්නේ හරියට සුළඟ වගේ කියලා. දැන් බලන්න සුළඟ සුවඳත් හමාගෙන යනවා ගඳත් හමාගෙන යනවා. බොහොම සැහැල්ලුයි. වැටෙන වැටෙන එක ওই විදිහට හමාගෙන යනවා. ඒ වගේ මම හොඳ නරක දෙකම හමුවේ ගැටෙන්න පැටලෙන්න යන්නේ නැතුව ඇලෙන්න යන්නේ නැතුව සමසිතින් ඒ සියල්ල විඳ දරා ගන්නවා මං ලෝක ස්වභාවය හොඳින් තේරුම් ගත්ත කෙනෙක් බුදුහාමුදුරනේ කිව්වා ඊට පස්සේ ආපහු කියන ස්වාමීනි මම මේ සංඝයා වහන්සේලා මැද්දේ ඉන්නේ හරියට ගින්න වගේ කියලා එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් සරියුත් ආමරෝදයන් අවුල් අවුල් ඉන්නේ නැති හැමතැනම කියලා ඒක නෙවෙයි කරේ. ගින්න වගේ කියනවා. ගින්නට හොඳ දේවලුත් දානවා නරක දේවලුත් දානවා. ගින්න මොකද කරන්නේ? ඔක්කොම දාන දාන විදිහට පුච්චලා දානවා. නේද? කැපේව දැම්මා මේක නම් ඉස්සෙල්ලා පුච්චන්න ඕන ලස්සන එකක් දැම්මා මේක පස්සේ පුච්චල පස්සේ පුච්ච ගන්නවා දැන් දියන්න කියලා හිතනවද නෑනේ වැටෙන වැටෙන විදිහට පුච්චල දානවා ඒ වාගේ ඔබත් තේරුම් ගන්න ඕන ඔබේ හිතට හොඳ නරක දෙකම වැටෙන්න පුළුවන් ඒ වෙලාවට ඒ හොඳ නරක දෙකෙහිම නොයලී නොගැටී ඉන්න සමබර හිතක් ඇති කරගන්න ඕන. ඉතින් දැන් මේ උදාහරණ තුනෙන් කිව්වේ උන්වහන්සේගේ තියෙන සමබර චින්තනය. ඇලෙන තැන නොයලී ගැටෙන තැන නොගැටී ඉන්න පුළුවන් හැකියාව කියන්නේ. ලේසියෙන් කෙනෙකුට පුළුවන් දෙයක. බෑ. ඒතකොට උන්වහන්සේ වගේ කියලා උන්වහන්සේ અભීතව කියන එක ඒක සිංහනාදයක් වුණා. ඊට පස්සේ ආයෙත් කියන ස්වාමීනි බුදු පියාණන් වහන්සේ මම මේ සංඝයා වහන්සේලා මැද්දේ ඉන්නේ හරියට මෙහෙමයි කොහොමද අත පියදාන රෙදි කෑල්ලක සර්වියට් එකක් වගේ දැන් බලන ඔය ඉඳුල් කඩ කියලා තියෙන සර්වියට් එකක් ඕන වෙන්නේ මොකටද අත පියදාන විතරයිනේ පියදාලේ වුණාට පස්සේ මොකද කරන්නේ කොයි හරි ඔක අයින් කළා දානවා නේද කුසිය මුල්ලක තමයි එල්ලන්නේ එතකොට අපි මොකද කරන්නේ ආයි හොයන්නේ ඕක ආයි අත පියදා ගන්න උනෝ විතරයි ඔන්න ඔය වගේ සමහර මිනිස්සු අපි හොයාගෙන යනවා. මොකටද? වැඩක් කරගන්න ඕන වුණාම විතරයි. ඊට පස්සේ ආයි හොයන්නේ නැහැ. උන්නද මලාද කියලා හොයන්නේ නැහැ සමහර වෙලාවට. නේද? ඉතින් ඒවත් එක ගැටෙන්න හොඳ නැහැ. පැටලෙන්න හොඳ නැහැ. එහෙම ගැටෙන්න පැටලෙන්න අපි පිරිහිලා යනවා. ඒ නිසා මම මෙහෙමයි යාලට උදව් කළේ මට උවමනා වෙලාවට කවුරුවත් නැහැ ආදී වශයෙන් ඒක හිතන්න යන්න එපා. සමහරව එහෙමත් හිතනවනේ. දැන් මං නිතර කියන එකක්. සමහරු කියනවා අනේ ස්වාමින් වහන්සේ වහන්සේ කිව්වා මං නම් උදව් කළේ ඉවරලා එක එක්කෙනාගෙන් උදව් බලාපොරොත්තු වෙන්නේ ඒ මිනිසුන්ට පුළුවන් මට උදව් කරන්න මං නම් බලාපොරොත්තු වෙන්නේ හැබැයි ඉතින් මං කරපු බව හිතේ තිබ්බොත් ඒ ඇති කියලා කියනවා නේද ඒක තවත් බලාපොරොත්තු වෙන්නේ එතකොට හිතේ තිබ්බේ නැති වුණොත් ඔන්න බලන අසමජ්ජාති අසත්පුරුෂය මං කරේ මෙහෙමයි මට සලකන්නේ මෙහෙමයි මම ගුණමකුකම මතක ගන්න නැහැ නේ කරපුවා කියලා යටෙනවා ඒ ඔක්කොම අතහැරලා දාන්න තමන්ගෙන් හිතු වෙන්න ඕනේ යුතුයකමක් ඉෂ්ට කළා එච්චරයි කියලා අතහරින්. අපි කියනෝනේ දැක්කා දැක්ක පමණින් අතහරින්න කියලා. නේද? ඇසුවා ඇසුව පමණින් අතහරින්න කියලා. ඒ වගේ දුන්නා දුන්න පමණින් අතහරින්න. ආයෙත් අල්ලගන්න ගියොත් ගැටුම, වේදනාව උරුම වෙන්නේ ඔබටමයි වෙන කාටවත් නෙවෙයි. ඉතින් මුන්නාංශ කියන මං හරියට ඉඳුල් කඩයක් වගේ මගේ කාර්යභාරය ඉෂ්ට කරලා දුන්නා මං ඊට පස්සේ පැත්ත කරුණා. ආයි මං කැපිපෙනෙන්න දඟලන්නේ නැහැ. එහෙව් මගෙන් නම් ඔය වගේ වැඩක් වෙන්නේ නැහැ බුදුහාඳුනේ කිව්වා. ආයි කියනවා. ස්වාමීනි මම මේ සංඝයා වහන්සේලා මැද්දේ ඉන්නේ හරියට දුප්පත් අහිංසක රොඩි කොල්ලෙක් වගේ. බලන්න මේ ප්‍රකාශනයේ තියෙන ගැඹුර මේ කියන්නේ කවුද? සාරිපුත්ත. සාරී කියන බැමිණියගේ පුතා. එදා කාලේ තිබිච්ච කුල ක්‍රමය අනුව බ්‍රාහ්මණ වංශය කියන ඉහළම කුලය. එයා Taman සමාන කරගන්නවා කාටද? පල්ලෙහාම එක්කන රොඩි කොල්ලෙකුට. ඊට පස්සේ මේ කවුද මේ ප්‍රකාශනය කරන්නේ? ධර්මසේනාධිපතින් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රම කෙනා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකේ බලන්න ලොකු ගම් ගන්නවා නම් කොච්චර දිනවද ඉඳිමින්ද නේද ඒ ඔක්කොම දාලා කියනවා දුප්පත් අහිංසක රොඩි කොල්ලෙක් වගේ මම මගේ පාඩුවේ කරබාගෙන ඉන්නේ මම එක එක්කෙනත් එක ගැටුම් ඇති කරගන්න යන්නේ නෑ මම මාන්නෙන් උද්දාමයටපත් වෙච්ච කෙනෙක් නෙවෙයි අනේ බුදුහාමුදුරනේ මගේ අතින් නම් මෙහෙම එකක් උන්නේ නෑ ඊට පස්සේ ආයෙ කියන ස්වාමීනි බුදු පියාණන් වහන්සේ මම මේ සංඝයා වහන්සේලා මැද ඉන්නේ හරියට අං හැලිච්ච පිංගොනෙක් වගේ කියලා. බලන්න කොච්චර නේ ප්‍රකාශන. දැන් ගුණාට තියෙන මහා ලොකු බලයක් නේ මොකක්ද? අං දෙක නේ? ඒතර අං තියෙනකොට හැමතිස්සම අනින්න හදනවා අනිත් අය යටකට ගන්න හදනවා බලපෑම් කරන්න හදනවා. අං හැලුණා මොකද වෙන්නේ? අං හැලුනාම අර ඔක්කොම බල ඉවරයි. අං හැලිච්ච පිංගොනෙක් වගේ. හරියට රිටයර්ඩ් රජී සේවකයෙක් වගේ. <laughs> නේද? ඒ ඔක්කොම ලොකු ගන් ඉවරයි ඒක විශ්‍රාම ගන්න උනාට පස්සේ. අන්න ඒ වගේ මුන්වංශ කියනවා මං කරබාගෙන මගේ පාඩුවේ ඉන්නේ බුදුහාමුදුරනේ. එහෙව් කෙනෙක් අතින් මෙහෙම වරදක් වෙන්නේ නැහැ. ආයිත් කියනවා ස්වාමීනි බුදු පියාණන් වහන්සේ මම මේ ශරීර දැන් ඔය ඔය කාරණා තුලින් කිව්වොත් උන්වහන්සේගේ තිබිච්ච නිහතමානීකම. එච්චර කිව්වේ දරා ගැනීමේ හැකියාව දැන් කියන නිහතමානීක. ඊට පස්සේ උන්වහන්සේ මේ ශාරීරිය දිහා පිළිකුලෙන් බලන හැටි කියනවා. කොහොමද? පිරිසිදුව ලස්සනට ඉන්න කැමති එක්කෙනෙක් හොඳට නාල හැඩ වෙලා ඉඳෙද්දී කවුරු හරි මිනිස්සේ මැරිච්ච පණුව ගහලා දඟලන ගැරන්ඩියෙකුගේ මලකුණක් ගෙනාලා මෙයාගේ කරට දානවා. එහෙම කරන්ට් දැම්මහම යා කවුරු හරි කෙනෙක් මොකද කරන්නේ? කාලයකට පස්සේ කරන්ටි ගුණක් හම්බුණා කියලා ඒකේ සූඳ බලබල ඉන්නවද? <laughs> නෑනේ අපිරියාවෙන් ඒක පරිහරණය. කොයි වෙලාවෙද මේක ඇදලා දාන්නේ කියලා බලන්නේ. උන්වහන්සේ කියන මම මේ ශරීරය දිහා බලන්නෙත් එහෙමයි. ඒ විදිහට ශරීරය පරිහරණය කරන මගෙන් නම් මෙහෙම වරදක් වෙන්නේ නෑ බුදුහාඳුරණේ. ඊට පස්සේ ආපහු කියන ස්වාමීනි මම මේ ශරීරය දිහා දකින්නේ මෙහෙමයි. ඒ තමයි කුණු වෙච්ච මස් හැලියක් ඔළුවේ තියාගෙන යනවා කවුරු හරි. ඒ මස් හැලියෙන් බේරෙන තෙල් මේ මිනිසයාගෙන් ඔළුවට වැටිලා, නලලට වැටිලා, නහය දිගේ ඇවිලා දැන් උඩු තොලටත් වැටිගෙන එනවා. එතකොට මොකද කරන්නේ? සුවඳ ගඳක් දැනෙන ඔක්කොම. එතකොට දිව දාලා ඇදලා ගන්නවද? නෑනේ. අපිරියාවෙන් කොයි වෙලාවද මේ මස් හැලිය බිම තියන්නේ කියලා බලන් ඉන්නේ. අන්න ඒ වාගේ මම මේ ශරීරය පරිහරණය කරන්නේ. අපි හැමෝටම උරුම වෙලා තියෙන්නේ ඒ වගේ කුණු වෙච්ච මස් හැලියක්. නේද? නව දොරකින්ම වැగిරෙන්නේ මේ ශරීරේ මොනවද? කුණු ගඳ ගහන දේවල්. පුන්න වච්ච කුටි මේ ශරීරේ හරියට පිරිණු වැසකිලියක් වගේ. හැම තැනින්ම ගඳ ගහන දෙයමයි ඉන්නේ. සුවඳ හමන දෙයක් එන්නේ. මොනව කෑවත්. නේද? සුවඳ සවන් කෑවත්. <laughs> හඳුන් කూరు කෑවත් පින්වත්නි මේ ශරීරයෙන් නම් සුවඳ හමන දෙයක් වෙගිරින්න. එන්නෙම ගඳ ගහන දෙයක්. ඉතින් ඒ වාගේ ශරීරයක් උරුම කරගෙන ඉන්න අපි මේ ශරීරය මුල් කරගෙන මානියටපත් වෙන්න ඕන. එහෙම නැත්නම් අනිත්‍යයට රිදවන්න හිරිහෙර කරන්න යන්න ඕන. ඒ සමහරව ඉන්නෝනේ ශාරීරික ජවය වැඩි වුණාම ඒව දුර්වලයන් උදෙසා මුදවා හරිනවා. පොඩි අය අල්ලගෙන කන අඹරනවා, මිරිකනවා, ටොකු අනිනවා, කරදර කරන. එහෙමයි කොච්චර ඉන්නවා. මොකද්ද? නේද? තමන්ගේ ශාරීරික ජවය දුර්වල ශාරීරික ජවයක් තියෙන අය උදෙසා මුදවා හරින අය සැබවින්ම මානසික දුර්වලයෝ. උන්වහන්සේ කියන මට එහෙම දුර්වලකමක් නැහැ. මං කවදාවත් මේ විදිහට මේ අනිත් අය තලා පෙලා කරට යුරු කරන්නේ නැහැ කියලා කිව්වා. මං ඒ විදිහටයි මේ ශාරීරිය දිහා බලන්නේ. මෙන්න මේ විදිහට තමන් වහන්සේගේ නිර්දෝෂී භාවය ප්‍රකාශ කරද්දී පින්වත්ටි අර බොරු චෝදනා කරපු හාමුදුරුවන්ට දරා ගන්න බැරි වුණා. උන්වහන්සේ අඬ අඬ බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා දුවගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ සිරිපතුල් මුල වැඳලා වැටිලා කියනවා අනේ බුදුහාමුදුරුවනි සරියුත් හාමුදුරුව මගේ ඇඟේ හැපුන්නේ සරියුත් හාමුදුරුව හැපුණයි කියලා මම බොරු කිව්වේ මට ඉරිසියාවේ දරාගන්න බැරි කමට අනේ මේ වගේ ගුණවන්ත උත්මයෙකුට නේද මම මේ චෝදනා කළේ අනේ මට අනුකම්පා කරලා සමා වෙන්න සමාව ඉල්ලලා දෙන්න කියලා කිව්වා. ඉතින් බුදුහාඳුර කෙනා නිසාරිපුත මේ හිස් පුරුෂයට, මෝඝ පුරුෂයට අනුකම්පා කළා. සමාව දෙයි. සමාව දුන්නේ නැතුණු මෙයාගේ මොලේ නහර පුපුරල මැරෙනවා මෙතන. සාමාන්‍ය කියන්නේ ඔළුව හත් කඩකට පැල්ල මැරෙනවා කියලා. ඒක දරාගන්න බැරි කම නිසා මැරෙනවා කියලා. එතකොට බුදුහාමුදුරන්ට සරියුත් හාමුදුරම කද කිව්වේ. හ්ම්. ආ කවුරු කිව්වත් මන්නම් සමාව දෙන්නේ නැහැ. ආ මානව හිමිකම් නඩුවක් දානවා මම එහෙම කියන්නේ කියාද? නෑ. බුදුහාමුදුරන්ට සරියුත් හාමුදුරගෙන ස්වාමීනි බුදු පියාණන් වහන්සේ මම සමාව දෙන්නම්. හැබැයි ඊට කලින් මේ හාමුදුර එකක් කරන්න ඕන. මොකද ඒ? මුන්වහන්සේ හිතනවා නම් බැරි වෙලාවත් මගේ අතින් වරදක් වුණා කියලා. මං ඉස්සෙල්ලා මුන්වහන්සේගෙන් සමාව ඉල්ලනවා. බුදුහාමුදුරනේ හාමුදුරන්ට කියන්න මට සමාව දෙන්න කියලා ඉස්සෙල්ලා. පින්නතුනි මේ මොකද්ද මේ කරන්නේ? සිහිනේ නික්දු නොකල වරදකටයි මේ සමාව ඉල්ලන්නේ. අපි නම් එහෙම කරයි. මං වරදක් කරේ නැත්නම් මම මොකද දෙක එක්කෙනාට සකරන වෙන්නේ මං නම් ওই සමාව ගන්න නැහැ කියලා අපි ඒවත් එක්ක ගැටෙන්නේ අය. නමුත් හිත දියුණු කරපු උත්මයෝ හිතන්නේ කොහොමද? මගේ සමාව ගැනීම නිසා හරියට දැනසිල්ලක් තියෙනවා නම් මම ඒක කරනවා. ඒකට මම ආඩම්බර විය යුතු නෑ, මාන්නයටපත් විය යුතු නෑ කියන කල්පනා. අන්න ඒ විදිහට කටයුතු කරොත් අපිට සැනසෙල්ල තියෙනවා. ඉතින් සරියුත් හාමුදුරුවන්ට මේ හාමුදුරු කියනවානේ ඔබ වහන්සේ සමාව ගන්න ඕනේ නෑ, ඔබ වහන්සේ මමයි ඔබ වහන්සේගෙන් සමාව ගන්න ඕන මට සමාව දෙන්න කියලා සමාව ඉල්ලුවා. සරියුත් හාමුදුරුව අනුකම්පාවෙන් සමාව දුන්නා. මේ අසිරිමත් සිදුවීම් දාමයම බලාගෙන හිටපු දහස් ගණන් ස්වාමින් වහන්සේලා ඒ අසිරිමත් සිංහනාදයේ හමුවේ සාදුනාද පැවැත්වුවා කියලා සූත්‍ර අවසානයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් කල් වේලා ගත වුණ නිසා මීට වැඩි දේශනාව කරන්නට වෙලාව නෙවෙයි. ඒ නිසා අද රිවිෂන් දෙන්නේ නැහැ. ඔයත් හොඳට බණ ඇහුවම් අංගුත්තර නිකායේ නවක නිපාතේ සාරිපුත්ත සීහනාද සූත්‍රය මුල් කරගෙනයි අද දේශනාව සිද්ධ කළේ. ඉතින් මෙතෙක් සිද්ධ කරගත්ත මේ උදාාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාද බල මහිමින් ඔබ හැම දිනාටම අමා මහ නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානිසංසින් හැමතුතුම් නිවන් සුව සැලසේවා Thank you.